අප ඒ වගේ මේ ප්‍රකාශ කරේ විඥානයේ ඇතිවීමේ හේතු. අද අප ප්‍රකාශ කරන කියන්නේ වේදනා සංඥා සංඛාර දෙන සසු නාම ධර්මයන් ඇතිවීමේ හේතු. සම්මාජය ඇත්තේ හිත තුළ තියෙන මේ කරුණ අපි දැනගෙන සිටීම එතරම් වැදගත් නැහැ අපිට මේවා එතරම් වැදගත් කරුණු නෙවෙයි නමුත් මේ කවුරුන් දැන සිටීම ඉතාමත්ම අවශ්‍යයි විශේෂයෙන්ම ධර්මානුගමනය. ධර්මානුපස්සනාවේ සතර සත්‍යඥාන සූත්‍රයේ තියෙන පාඩමියයි මතකයේ තියෙන්නේ. පුරුෂකම බික්කවේ බික්කු ධම්මේ සතමානුපස්සේ විරති පංචස්පාදං සංදේශ. මේ ශාස්ත්‍රයේ යෝගාවදේ නැත්නම් වික්ෂුව නැවතත් මේ පංච උපාදාන ස්කන්ධය අරගෙන ධර්මානුගමන ධර්මානුපස්සනා භාවනාවකට පාස්සේ කරනවා. පතංජ වික්‍රේ වික්ඛු ධම්මේ සම්මාන පස්සේ විදේ පංච සුපාදාන සංදේශ කෙසේ නම් මේ ආකාරයෙන් පංච සුපාදාන සංදේ ආරම්භ කරගෙන ධම්මානුපස්සනාව වඩනවා ඉද වික්‍රේ වික්ඛු රූපංගේ රූපස්ස සංදේශ රූපස්ස සංදේම ඉති වේදනා ඉති වේදනා සංදේශ වේදනා යත් සංදේම ඉති සංඥා ඉති සංඥා සංදේශ සංඥා යත් සංදේම සංඛාරාණං සති සංඛාරාය සංඛාරාණං සංදේය සංඛාරාණං අත්ථංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සංදේය විඥානස්ස අත්ථංගමෝ ඉති අධ්‍යත්තමාකායි කායං පස්සේ විරතියාදී වශයෙන් ඒකේ දක්වා තිබෙනවා මේ ධර්මානුපස්සන පංච සුපාදානස්කන්ධය ආරම්භ කරගෙන විශේෂ ප්‍රවේදී මුද තියෙන කාරණා ඒදී උන්වහන්සේ දක්වන්නේ මෙන්න රූපය මෙන්න රූපය ඇතිවීමේදී කුයි රූපං විදරූප සම්බේ මේ රූපය මේ රූපය ඇතිවීමේ හේතුව ඉතින් රූපස් අත්සන්නවා මේ රූපය ඇතිවීම ඉතින් වේදනාව මෙන්න වේදනාව ඉතින් වේදනාව සම්බන්ධයෙන් තමයි වේදනාවේ ඇතිවීමේ හේතුව සම්බේ ඉතින් වේදනාව අත්සන්නවා මේ වේදනාවේ නැති වියාව ඒ වගේම සංඥාව මේකේ සංඥා සංදේ මේකේ සංඥා නිරෝධය මේකේ සංඛාර සංදේ සංඛාර මේකේ සංඛාර සංදේයව ඇතිවීමේ හේතු මෙය සංඛාර නැතිවීම අත්සන්නමනේ විඥානය මේකයි විඥානය ඇතිවීමේ හේතුව මෙන්න මෙයයි විඥානය නැතිවීම මෙන්න මේකයි කියලා මේ ආකාරයෙන් සමාධියේ පංචස්කන්ධය අරමුණු කරගෙන ධර්මානුපස්සනා භාවනා වඩනයි. ඒ ධර්මයෙන් ඒ අදහසම පරි බාහිර රූප සත්‍යයේ පසුබමින් ඒ බයිද්දාව ධර්මයේ ධර්මානුපස්සී යෙදී ඒ සමාධියේ ශරීරයෙන් පරිපාලක රූප සත්‍යයෙන් කෙරෙහි නුවණ පදකවා හරින වාසිකනාය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ කරුණ දක්වා තිබෙනවා. මේ කාරණා මා පළවෙනිම කිව්වේ මේ කරුණ දැනගැනීමේ වැදගත්කම දෙන්නා දීම සඳහා. නැත්නම් ආවට ගියාද කියන කාරණාවක් නෙවෙයි. අපිට පුළුවන් කිසිම කරදරයක් නැතුව ඉඳිනවා යනවා දෙන්න හැකියනවා බදිනවා ඒවාදී වශයෙන් කියලා මොකක්වත් දන්නේ නැතුව දැන් දැන් කියලා කියලා මට යන්න පුළුවන් පක්ෂය. කිසිවක්ම දැන දැනගෙන දැනගෙන යන්නට පුළුවන් විශේෂ නොකර මේ බුදුචානන් වහන්සේගේ ශ්‍රී මුක පාඨයන්ට අනුකූලව උන්වහන්සේගේ අදහස් වල පිළිදලා ඒ අවවාද උපදේශ මතම මේ ධර්ම දේශනා යොමු කරනා නම් මේ ඇදේ අපයක් තේරෙන බව මම නම් පිළිගන්නේ නැහැ. නිසා ධර්මයන් මැනෙන් ශ්‍රවණය කරන්නට ඕනේ අධ්‍යාත්මය කරන්නට ඕනේ සුණාත ධාරය ප්‍රචාර ධර්මී හොඳින් අහන්නට ඕනේ, ධර්මණය කර ගන්න ඕනේ, ඒ අනුව පිළිපදින්න ඕනේ, කටයුතු කරන්න. එතකොට තමයි මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ. දැන් දැන් බලමු වේදනා සංඥා සංඛාරය වීමේ හේතු. මේකෙන් අපි සංඥාව ඇති වෙන්නේ හේතුවයි පළමුව ප්‍රකාශ වෙන අදහස කරා. මේ සත්‍යයක් විඥානය ඇති වීමේ හේතුව ප්‍රකාශ කළා. නේද එකමක් පිළිපද කරන්නට ඕනේ අපි මේ ධර්මයේ විස්තර කරන විට එක ඉන්ද්‍රියක් අරමුණු කරගෙනයි ඒ ධර්මයේ විස්තර කරන්නේ ධර්මයේ ඇසනම් ඇස අරමුණු කරගෙන ඒ ධර්මයේ විස්තර කරනවා මේ දැනගන්නට ඕනේ ඇසට වගේමයි කනද නාසයට දිවට ශරීරයට මනසට කියන සිතින්දියන් මේක එකක් අරගෙන වේදිකින් වශයෙන් විස්තර කිරීමට මා යන්නේ නැහැ මොකද ඒවා අවශ්‍ය නොවන නිසා ඉන්ද්‍රියක් විතර කරාට පසු ඒ අනුසාරයෙන් මේ හිතා ගන්නට හැකියාව තියෙන ශක්තිය දෙන අනිත් ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක වන මේ ධර්මයන් ක්‍රියාත්මක වන්නේ මෙන්න මේ ආකාරයටමයි කියන්නේ. එතකොට විඥානයේ ඇතිවීමේ හේතුව මේ දැක්වා ගන්නවා. ඉතින් විඥාන මිද විඥාන සංයෝග විඥාන සංකම්පන කොටස් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා තියෙන මේ සංඥා වේදනා සංඛාර ඇතිවීමේ හේතු ඒ හේතු වෙනස් ආකාරයකින් මෙයාට තේරුම් ගැනීමට පහසු වෙන ආකාරයකින් අපි බලමින් ඉස්සර කරන්නේ. මොකද බොහෝ දෙනෙකුට මේ අප කියන ධර්ම දේශනා ඇතනම් නොතේරෙන බව අපිට දැනගන්න ලැබෙන නිසා පුළුවන් තරම් දුරට මේ ධර්මය සරල කරනවා. ඒකෝට ඒතරම් ලක්ෂවත් පහලක් ඒකේ අන්තර්ගත නොවන්නට පුළුවන්. විශේෂව ධර්මයේ සර්වකී ඉන්ද්‍රියන්නේ යන කර්ම ගන්නට පසුව ලැබෙනවා. එතකොට දැන් අපි හිතමු ඇහැට රූපයක් දැක්කාට පසුව චක්ඛුඥාන සිත රූපේ දැනීම පිළිබඳ අවබෝධය ඇති වෙනවා. විඥානය කියන බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන්නේ විඥානාදී කෝපේ වේදනා විඥානන් කියන සිතිකේ. යම් කිසි දෙයක් පිළිබඳ දැනීම ඇති වෙනවා නම් ඒ දැනීම තමයි විඥානය කියන්නේ. ඊළඟට උන්වහන්සේ දෙක ප්‍රකාශ කරනවා යම් විඥානාති සංසංජානාති කියලා. යම් දෙයක පිළිබඳ දැනීමක් ඇති වුණා නම් ඒක සංඥා ගන්න. ඒකයි අපි සංඥා බලම විතර කියන කාරණාවක්. වේදනා සංඥා සංස්කාර ධර්ම මේ ආකාරයෙන් ඉතිපත් කරලා තිබුණා. අපි සංඥාව බලම විතර ගන්නේ ඒක. මේ සංඥාව කියන්නේ මොකක්ද? සංඥාව කියන්නේ අපි යම් යම් දේවල් හඳුනා ගැනීම. ඇහැට පෙනෙන රූප විවිධ ආකාරයෙන් අපි හඳුනා ගන්නවා මේ අසවල මේ අසවල දේ මේ අසවල පාට ආදී විවිධ ආකාරයෙන් ඒව හඳුනා ගන්නවා ඒවට කියන රූප සංඥා රූප හඳුනා ගැනීම අනකෙන් ශබ්ද හඳුනා ගන්න ඒවට කියන ශබ්ද සංඥා නාසයෙන් දැන ගලතම හඳුනා ගන්න ඒවට කියන ගන්ධ සංඥා ජීවිත දැන රසවත් හඳුනා ගන්න මේ දුරුකට හැමෝටම දෙත් පහට ආදී වශයෙන් විවිධාකාරයෙන් අපි හඳුනා ගන්නවා කියනවා රස සංඥා කායයේ ස්පර්ශ අප හඳුනා ගන්නවා පොත්සබ්ද සංඥාවෙන් දක්වනවා ඒ වගේම මනසින් විවිධාකාර දේවල් හඳුනා ගන්නවා ධම්ම සංඥා කියලා කියනවා මේ වස්තත් සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන කාරණා ඒව දැන ගැනීම තමයි වැදගත් ධර්මානුපස්සනාව චෝද සංඥාව කොටසකට බෙදලා දක්වනවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, ස්පර්ශ සංඥා, පොට්ටබ්බ සංඥා සහ ධම්ම සංඥා පසු යන්නේ. මේ සංඥාව ඇතිවන්නේ ඒකේ පුද්ගලයාගේ සිත තුළ පවත්නා වූ සිතේ ස්වરૂපය, චරිත ලක්ෂණ, ඒ වගේම තමාගේ පසුගිය අත්දැකීම් ආදී කරුණු මත පිළිදෙනවා. සංඥාව බාහිර කිසිම අරමුණක් තුළ ඇති දෙයක් නෙවෙයි. රූපයක් තුළ කිසිම සංඥාවක් නැහැ. සබ්දයක් තුළවත් ගඳක් තුළවත් රසවත් රසයක් තුළවත් පොත්කම්යක් තුළවත් කවරදේ ආරම්මණයක් තුළ ආරම්මණය කියන්නේ අරමුණු ඇහැකනාදී ආදී දැනෙන අරමුණු ඒ අරමුණු වල කිසිම සංඥාවක් නැහැ ඒ සංඥාව අප විසින් අපම ඇති කර ගන්න ලබන දෙයක් මේක මූලාවක් සංඥාව කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන මරීචිකෝපමා සංඥාව සංඥාව හැටියට නිදි වූවක් වගේ ඈතින් මිරිඟු කියන්නේ අර වතුර වගේ තියෙන මහා දවල් වලට ඒකට වගේ දැකලා ඉවරයි. මොන්දාරලා කියන පාර වෙන ඈත බලනකොට වතුර පිපිලා වාස තියෙනවා. නම් ළඟට ගියාම හේතුවක් නැහැ. නමුත් ඒක අපි මිරිඟු හඳුනාගන්න. අන්න ඒ වාගේ අපි මේ ලෝකයේ මේ රූපාදී ආරම්භණයන් හඳුනා ගන්න මිරිඟුවක්. මේ මිරිඟුවේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන සංඥා වේදනා තත්ත්වයේ තේරුම් ගන්න. එතකොට අපි උදාහරණයක් දෙමු මේ ඒ කාටත් පොදු වෙන ආකාරයේ සරල උදාහරණයක් ගන්නිමු. එතකොට මේ ඇට තේරුම් ගන්න පුළුවන්. අපි ඇහැට පේන රූපයක් ගන්නකොට තේරෙනවා ලක්ෂණ කාන්තාවක්, තරුණ කාන්තාවක් දකින්න. මේ තරුණ කාන්තාව දෙස බලන බුද්ධිය හතර දෙන්න. එක්ක කාමක අදහස් ඇති නිරෝගී ධර්මයේ. තව කෙනෙක් ඇය කෙරෙහි සද බරද වෛරයෙන් සිටින කාන්තාවක්. තව කාන්තාවක් සිටින ඊර්ෂ්‍යාවෙන් බරද කාන්තාවක්. තවත් උදයක් ඉන්නවා භාවනාවන් බව දිනු කර දැනෙන්නේ. ඒ රූපයේ දෙසම තවත් කෙනෙක් බලනවා රහතන් වහන්සේ නම. මේ පස් දෙනා තුල අර එකම අරමුණ එකවර දැකීමේදී ඇතිවෙන එකම සංඥාවක් නෙවෙයි. කාමක ඇඟීමෙන් බලවෝ නිරෝගී කර්ම ශක්තියක් ඇති ඒ තාපි පුද්ගලයා ඒ කාන්තාව දැකපු ගමන් මේ ලක්ෂණ කාන්තාව දැකනක් ගැන එකක් ආදී විවිධාකාර සිටියේ සංඥා තමන් ඕකේ සිට තුළ ඇතිවෙනවා අර හතුරු යාකෙලින් පරම හතුරුකම් දක්වන කාන්තාව ඒ ලක්ෂණ රූපේ දැක්කාට පස්සේ ආ ලක්ෂණ කාන්තාවක් දරණයක් කියලා එන්නේ නැහැ මේ මහා කැටිරියක් මට වදේ කරපු යාදී වශයෙන් ඉලක්ක සංඥාව සිදු වෙනවා. භාවනා දියුණු කරගෙන ඉගෙන කෙනෙක් එන්න ඉන්නවා නම් එයා ඕනි කෙනෙක් නෙවෙයි. ඔහු ඉඳලා මේ දෙතිස් කුණක කොටසක් කිය, දහතු කොටක් කිය, පිළිකුල් දෙයක් කිය, මේ අනිවිද සංඥායක වැඩ කරනවා. අර පොත්වල දක්වා තියෙන කතාවක් තියෙන ආන්දෘ කෙනෙක් යනකොට ගෑණියක් වෙනවා. එයා විශ්වාස පස්සේ කියනවා. ඉතින් ආලෝක ගෑනින අර පාස්ලදියා ආතු විදේශම සම්ප්‍රසම්බුල එයාගේ මහා ස්වාමීන් වහන්සේ ගැහෙන කෙනෙක් කියන විශ්වන ඉඳ දැක්කා මම දන්නේ ගැහෙනියක් දෙන්නේ කියන්නේ අදටකිල්ලක් නම් පාදෙනවා දැක්කා ඒකත් අපොත්තර දක්වනවා එතකොට මෙයාගේ සිත තුළ පහළක සංඥාවල අර ගැහෙන කෙනා සෙනහරෙන් එකක් දැකීම තුළින් මේ ඇටසතු ඇටසතු ඇටසතු අක්ෂි අක්ෂි අක්ෂි ඒ සංඥාව ඔහු ඒ සිතට පහළ ඒක නිසා සත්‍ය වශයෙන් කියන්නේ නැති මේ ඇටකන් ගොඩක් නම් පාවර ගෙනින් යන්න දෙන්නේ නැහැ. ඒ විදිහට ඒ භවනා දියුණු පුද්ගලයා තුළ ඒ සංඥා ඒ ආකාරයෙන් ජනිතයි. එතකොට එකම අරමුණ විවිධ පුද්ගලයන් දකින ස්වરૂපයට අනුව ඔහුගේ ගතිපැවතුම් ආකල්පයන්ට අනුකූලව විවිධ ආකාරයෙන් හඳුනා ඒ හඳුනා ගැනීම ඒ ලක්ෂණ කාන්තාවන් අපි උපමාවට ගත්තේ ඇය තුළ ඇති ධර්මයක් නෙවෙයි. ඒ වුණත් කොහේ පිළිදෙසන් සම්බන්ධයි. අපගේ සිතින් අප වශයෙන් හඳුනා ගැනීම ඇති කරගන්න ලබන. අපි රාතනමස්සේ කෙනෙකුට ප්‍රතිපදින්නේ ඕ මොනවා හඳුනා ගන්නෙත් නැතුව දැනීම මාත්‍රෙම නතරයි. උන්වහන්සේලා කිසිතක දෙන සලාම් ලෝකේ පවතිනවා. ඒ කියන්නේ අනකන්නාසය, දිය ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය හයද කවදා වුණත් ඇතුණත් කිසිම සිදුවිල්ලක් කරන්නේ නැතුව දැනීම මාත්‍රෙන් ඇතිවීම මාත්‍රෙන් නතර වෙනවා. දැන් මේ මේ ධර්මයේ ශ්‍රවණය කරලා සමායිස්තරයේ මේ රූප දක්න මේ පාන දක්න මේ සතුවාගේ දක්න දැක්කට ඕනේ කිසිම සංඥාවක් නැතිවක් සිදුවිල්ලක් නැහැ දැකීම මාත්‍රෙන් නවතිනවා. ඒ රහතන් වහන්සේ කෙනෙක් එතන ගියාම මේ කාන්තාවක දැක්කට පස්සේ කිසිම හැඟීමක් නැතුව දැනීම මාත්‍රෙන් එතන නතර වෙනවා. ඒකට හේතුව හේතුව රහතන් වහන්සේ අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙනවා. සංඥා නිරෝධයට පත් කරලා තියෙනවා. ඒ නිසා අවිද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර විවිධ තත්ත්වයක සිට පත් වෙන සිට නිසා ඒ පස්සේ පස්සෝ දැනත්තා තුල කිසිම සංඥාවක් කිසිම අරමුණක් වෙයි නිරායාසින් නැතිවයි. ඉබේ නැතිවයි. අවශ්‍ය නම් ඕන විදිහට ඉන්න පුළුවන්. ගැටයි ගැටයි කියලා ඉඳන්න පුළුවන්. ලක්ෂණයි ලක්ෂණයි කියලා හිතන්න පුළුවන් කොහේ ඉඳලා ඒක කිසිම අන්තිමේ බලපෑමක් ඒ රහතන් වහන්සේගේ සිතට ඇතිවන්නේ බුදුරජාණන් වහන්සේ ඒ බව දක්වනවා සතිය අකම්පේය අපටිකූලේ පටිකූල සංයේ වේරයම් පටිකූල සංයේ සත්‍යය ඒ කියන්නේ ඊටාම ලක්ෂණ දෙයක් දැක බලලා කෙරෙන කෙනෙක් මම කියන්නේ තමන් කැමති නම් මේක පිළිකුල් කියලා හිතන්න අපි වෙන ලක්ෂණ රෝස්මලක් කියන කාන්තාව කියන දෙකේ තරම් සුසුදුසු කියලා හිතනවා. ඒ ලක්ෂණ රෝස්මල් දිහා බලලා කිසිම පිළිකුලක් නැහැ අවංකවම ලෝකම හිතෙන්නේ. ඒක අවශ්‍ය නම් පිළිකුලක් පිළිකුලක් කියලා හිතන්න පුළුවන් ඒ සංඥාව ඇති කරගන්න පුළුවන්. සතේ ආංකේය ප්‍රතිකූලේ අපටිකූල සංයේ විරේයම් සත්‍ය අපටිකූල සංයේ විර අපිට ඉතාම පිළිකුල් සහගත දෙයක් තියෙනවා ඒක දැකලා උන්වහන්සේට අවශ්‍ය නම් මේක පිළිකුල නැති දෙයක් කියලා කියන්නේ කිසිම පිළිකුලක් නැති දෙයක් වශයෙන් ඒ සංඥාවට ලඟ ඒ තාත්විකයි එහෙම නැත්නම් අර පරණ කුරුකේ ඒ කාන්තාවක දැකලා ලක්ෂණයි ලක්ෂණයි ලක්ෂණයි කියවෝ කී අදහස් එන්නේ. අනේ මේ කාන්තාව ලක්ෂණයි ලක්ෂණයි දුමත් දුමත් කියලා ඒක දැස්ස ගන්නට පුළුවන්. සුභං වේද අධිමුක්තෝ කුරුකේ අර්ථ විමෝක්ෂ අපේ විමෝක්ෂය. ඒ කියන්නේ විමෝක්ෂ ධර්ම අටක් උගන්වනවා. බුදුරජාණන් වහන්සේගෙන් පළමුවෙන් උගන්වන එක තමයි සුභයි සුභයි ලක්ෂණයි ලක්ෂණයි කියලා ඒකට දැක්කම සිත විමෝක්ෂයකට පත් කරගන්නේ. ඉතින් ධාතන් වහන්සේගෙන් දැන් තත්යකට රහත්ත්වයකට පත් වූ කෙනෙකුට ඕනෑම රූපයක් ඕනෑම දෙයක් දැකලා මේක ලක්ෂණයි ලක්ෂණයි කියලා බෝධුවේදී අමංකුණ ලක්ෂණයි කියලා හිතලා ඒ තුළින් සාර්ථක ලෝකාර්පණය කියන සමාජයේ මොක්ෂයකට පත් කරගන්නත් පුළුවන්. මේ ඉතිරේ විවිධ සංඥා ඊයේ පුද්ගලයාගේ සිතිවිලි වල තියෙන ස්වરૂපය මත ජනිත වෙනවා විනා ඒ අරමුණ තුළින් කිසිම සංඥාවක් අපගේ සිත තුළ ඇති කර නොදෙන බව මේ ඇතේම දෙකක් ඒ සංඥාව පරිචිකුම්ක මහ සංඥාගේ ඔන්න වෙලිස සංඥාව නිවිදුවක් වගේ අපි කවදාවත් ඒ වැරදීම කම්පස්සේ සංඥාව පසුපස ගමන් කරලා දිගින් දිගට සංස්කාරයෙන් ගමන් කරනවා ගමන් කරනවා ඒ සංඥාව මේක ඇතුළේ අර ඇහැටගෙන රූපේ දැකලා විවිධාකාර සිතිවිලි පහළ වුණේ ඇයි විවිධාකාර හැඟීම් පහළ කරගත්තේ ඇයි පළමුවෙන්ම ඇහි පහළ වූ සිත සත්ත්ව විඥානය. ඇහි පහළ වූ සිත කියන එක මම පොත්වල කියන විදිහට කියන්නේ. ඒ සත්ත්ව විඥාන සිත ඇති වුණා. එතකොට පස්තු විඥානයේ පහළ වීම ඒ රූප සංඥා ඇතිවීමද ඒ රහතන් වහන්සේ කෙනෙකුගේ සිත තුළ කිසිම සංඥාවක් ඇති නොකර ඉන්නට පුළුවන්කම ඇති උනේ අවිද්‍යාව නිරුත්තරයි. ඒකකොට සංඥාව ඇතිවීමේ ප්‍රධානතම හේතුව අවිද්‍යාව. නරක නමුත් බුදුරජාණන් වහන්සේ එහි අවිද්‍යාව සංඥාව ඇතිවීමේ හේතුව වශයෙන් දක්වපතරම් මා දැකලා නැහැ බුදුරජාණන් වහන්සේ හේතුඵල දක්වන විට ළඟින්ම ආසන්නයෙන් හේතුඵල කාරණේ දක්වන. දැන් අපි උදාහරණයක් කියමු. මම මේ පොතේ වාඩිලා ඉන්නවා. එතකොට කියන්න පුළුවන් වාඩිලා සිටින්නේ කුමක් නිසාද කියලා. පොතෝලිස්ස පුතෝමද. තවත් කෙනෙකුට ඕන නම් කියන්න පුළුවන් පොතෝ පවතින මේ විම මේ විදිහට මේ එකක් හදලා තියෙන නිසා. මේ කුඩෝගාදෙන්ට හදලා දෙන ස්ටේජ් එක වැඩියක් හදලා තියෙන නිසා. ඒක ඈතින් කියනවා. ඒ වගේම සංඥා වැඩිීමේ ප්‍රධානතම මූලිකතම ඈතින් හේතුවන කාරණාව අවිද්‍යාව. සංඥාව තමයි මේකේ පොත. නාම ධර්ම ශාරීරිකද රූප ධර්ම ශ්‍රේණියකටම ප්‍රධානතම හේතුව අවිද්‍යාව. අවිද්‍යාවත්‍ය තමයි මේ පිළිවෙලම දෙවල් සිදුවන අවිද්‍යාවත්‍ය කොට. නමුත් අපි මෙතෙන්දී විඥාන නිසා ඒ ආකාරයෙන් සංඥා පහළ වෙන බව තේරුම් ගත යුතුයි. කනට සද්දසුණක් කොහොමයි? ඔය විවිධාකාර සංඥා ඇති වෙනවා කන්දද ගතසොල් නාසයට ගතසොල් දැන ඒ ආකාර සංඥා ඇති වෙනවා ආදී වශයෙන් විශේෂ ඉන්ද්‍රියන්ට මේ ආයේ ප්‍රේණානේ ඒ දැනුම පසුබව කරමින් අවබෝධයක් ඇති කරගන්න වෙනවා එතකොට යම් කියන්නේ සංඥාවක් ඇති කරගත්තාට පසුව යම් සංජානාති යම් සංජානාති සම්පිතකේදී කියලා බුදුහාමුදුරුවෝ කියනවා යමක් හඳුනාගත්තාට පසු ඒ ගැන විචක්ක ඇති කරගන්නවා ඉතිරි ඒ විදක්ක කොටස් ආයකට බෙදෙනවා. රූප ආයතන ඇති කරගන්න තත්ත්ව තියෙන රූප විදක්ක. මේවා කියන්නේ සතරපරි පටහන් සෝතේ අපේක්ෂිත දබේක පරමාශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වැද කාරණායි. ඒකවත් සද්ද අපිරිබඳව අපේ වල සිටිවිලි පහළ වෙනට කියන සද්ද විදක්ක. රූපෙට හෝ සබ්දෙට හෝ කමලෙට හෝ රසෙට හෝ පොට්ටබ්බෙට හෝ ධම්මෙට හෝ කියලා මේ එකක්ද කොටස් හයකට තියෙන. කියන්නේ රූපාරම්භ කරගෙන ඉඳීනවා. කනටගෙන ශබ්දාරම්භ කරගෙන ඉඳී කරනවා. නාසයට කියන බඳුන ආරම්භන කරගෙන සිසිලේ ප්‍රවාහය කරන්නට පටන් ගන්නවා. දිවට දැනෙන රස ආරම්භ කරගෙන ඒ ආකාරයෙන්ම සිසිලේ ජනිත වෙනවා. ආයතන ස්පර්ශනික සිටිවි ඇතිවන ඒ වගේම මනසෙන් මේ දේවල් අරමුණු කරන විට විවිධාකාර මනෝ විචාර මනසේ පහළම සිටිවි ඇති මේ විදිහට යම් සංජානාපීතම් විදග්ගේදී යමක් අපි හඳුනාගත්තා නම් ඒ ආකාරයට හඳුනාගත් ආකාරයට අනුකූල වන සිටිවිලි ගන්නවා දැන් අර කලින් මේ උපමාව මම ගත්තොත් අර ලක්ෂණ කාන්තාව දැකලා ලක්ෂණයි හොඳ රූපයක් තරම කාන්තාවක් කියලා හිතපු ඒ තරුණ පුද්ගලයාගේ සිිත සිිත තුළ සිටිවිලි ගලන විට මේ මේ කොච්චර ලක්ෂණ මේ ලබා ගන්න කියන නමකට මේ අදි විවිධාකාර ඒ පැත්තට පරිවර්තනය තමයි ආගේ සිිත තුළ කරන්නේ ඇයකෙහි බද්ධ වයනේ පසු වෙන කාන්තාව ඇය දැක්කාට පසු ඒකේ සංඥාව අරවාගේ දීලා නේ ඒක නිසා අනේ මේ ඇදෙන්නේ අදත් මුලින්ම නේදා දීදාකාර පටිච්ච සම්පේතෝ විතත් තමයි ඒක ඇයකේ සිට වෙන්නේ අර භාවනා ජීවනෝත්සාහයේ සිටතොල මේක පටවි ධාතු වල ආපෝ බින්දෝ ආයෝ ධාතු වල මේක ශූන්‍ය ධර්මයක් මේක ආමෙන් ඇතුලේ මාස්ලේන හරයකට වාදී කියන මේ ආකාරය ඒ සිටිවි පහළ කොටි පඤ්ඤාවට අර රහතන් වහන්සේ කිසිම කල්පනාවක් දැන් මේ මාතේ ඔය දැක්ක මට මගේ පාගෙන යනවා වගේ ඔය දැකන ඇහැට පේන රූපල්ලන කිසිම කෙනෙක් කරා යාම නිරායාසයෙන් පිළිවන්නේ. ඉතින් පිළිවන්නේ. අවශ්‍ය නම් අර මා කියන විදිහට තමයි කරන්නේ කියලා ඉතලා විමෝක්ෂයට පිටපත් කර ගන්න ලක්ෂණ. අවශ්‍ය නම් දෙයකට ඒක කරන්නට ඕනසයි හිතන්නේ. ඒක ඒ මනිට දෙයින් කරලා දෙයක්. එතකොට ඒ විතක්ක දැනට උනේ හේතුව තමයි. විතක්ක ජනිත වුණේ සංඥාව ඇති නිසා. සංඥාව ඇති වුණේ විඥානය පහළ වුණ නිසා, රූපේ දැකීමේ සිත පහළ වුණ නිසා. බුදුහාමුදුරුවෝ එක දැනකදී ගැඹුරු ධර්මයක් දේශනා කළා. ඒක සිංහල සමාජයේ සිටින ජනපදයෙන් පිළිගන්නවා. බුදුහාමුදුරුවෝ මේලා අහන එකෙන් මට කියන්න ඉක්මනට නිවන් යන මාර්ගයක් කිසි මාර්ගයක්. නාමකයෙන් කියන්නේ ඒකට අහනවා කියනවා ශරීරයට වයසට ඇත්තේ ඔබ මේ වයසට ගිහිල්ලා මම අනිවාර්ය ජරා ජීවිතේලා ඔබට මොන කේති භාවනා කරන්න යන්නේ කියලා බුදුහාම කිව්වා යාදාන ඒක පාලියෙන් කියන්න පුළුවන් මේ කාර්යයක් එතකොට බුදු අර මහදුහාමගේ ආයේකට ගමන් මම අහන්නට මට කීිතාමයක් ගැන මට පුළුවන් මොකද තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ කතාවයි මෙතනකට අදාළයි. බුදුරජාණන් වහන්සේ අහනවා උඹ කලින් කවදාවත් දැකපු නැති රූපයක්. ඉතින් ඒ වගේම එවැනි රූපයක් තියෙනවා කියන අප කවදාවත් අක්ෂරයක් නැහැ වෙන කෙනෙකුට. ඒ වගේම ඔබ එවැනි රූපයක් අනාගතේ දකින්නයි කියලා ඔබේ ඉඳලා එවැනි අදහසක් නෙමෙයි. එවැනි රූප කෙනෙක් ඔබගේ සිත පවත්වන්නට ඔබට පුළුවන් නැත්නම් සිත පවත්වන්න. කියන්නේ ඔබ කවදාවත් රූපේ දැකලා නැහැ දැන් දකින්නේ නැහැ. එහෙම රූපයක් තියනවා කියලා අහලත් නැහැ වෙන කෙනෙකුට. ඒ වගේම ඉදිරියේ මෙහෙම රූපයක් දකිනායි කියලා එහෙම අතක්කුත් නැහැ. අන්නේ එවැනි රූපයක් කෙරෙහි ඔබගේ සිතිවිලි කරා යාම තිබෙනවා. මේක මේ ඇදෙන පිළිතුරක්. දැන් ඔක්කොම පොරේ. හා? සිතේ ගමන්ද යනවා නෙමෙයි කියලා කියලා. සිතේ දරා ගැනීම ඇතිවන්නට තියෙන්නේ. අපි කවදාවත් දැකලා රූපයක් කියන්නේ මොන සිතිවිල්ලද කරන්නේ? අපි මේ දැකලා තියෙන රූපයක් කියන්නේ කරන්නේ කරන්නේ. අපි අහලා තියෙනවා නම් මේ මේ රූපයක් තිබුණා අනේ ලක්ෂණ එකක් හරියට ඒ ගැන පිළිවිදේ. අහලා තියෙන්නේ නැත්නම් අපි ලබන සමාන හරි ඒක හරි කවදා හරි අනාගත දවසකදී අදට තව පාරි මේ රූපයක් දකින්න යනවා කියලා එහෙම සිදුවෙන්නේ නැත්නම් එවැනි රූපාරම්මන තුළ අපගේ ජීවිතයේ පැවැත්මක් පවතින්නට බැහැ මේ ගැඹුරු ධර්මයන්දී එතකොට දුහාන ඔබට අනට ඔබේ කවදාවත් අසුබු නැති ශබ්ද දැන් අසන්නට ශබ්ද මේ මිහිරි හරි අමිහිරි ශබ්ද කියනවා කියලා වෙන කෙනෙකුට නොපහසු නැති ශබ්ද. ඒ වගේ අනාගතයේදී ඔබ මෙවැනි ශබ්දයක් අහන්න යනවා කියලා එහෙම අදහසකට වැටෙන ශබ්ද. එවැනි ශබ්ද අරමුණු තුළ ඔබ දේශිතේ කරනවා පවතිනවා. නැත්නම් එවැනි ශබ්ද අරමුණු කරමින් ඔබගේ සිිතේ යාමක වීමක් සිදු වෙනවා. සිදුවන්නට බෑ. ඒ වගේම නාසයේට දිවට ශරීරයට මනසට කියන සිතුවිල්ලක් කයම පුළුවන් ඔය කතාව නිවසන. ඇත්තම ජීවිත නැහැ නිකන් ලෝකේ සංදන්නේ කියන කාරණාව ප්‍රශ්නක් තියෙනවා. ඉතින් මාන්සේ කියනවා ඒකෙන් මොකද තේරුම් ගන්නේ? මේ දෙකේ න්‍යායයන් ආකාරයෙන් පුළුවන් කියන්නේ. මේ දෙකේ කලාකරන ආකාරයේ සිදුවෙන සම්පේතය සංඛාරාණ ස්කන්ධය. සංඛාරය නිමේ හේතුව. සංඛාරය ඇතිවීම නිසා අවිද්‍යාවත්‍ය සංඛාරා සංඛාරවත්‍ය විඥාන නැත්නම් දෙකෙදි විදේශයකට සංස්කාරයේ ගමන් කරනවා. සංස්කාර ගමන නතර කරන්න නම් අර සංස්කාර ගැලීම නතර වීම සුඛෝසාර නිරන්තරයෙන් කරනවා කියන එක කොහෙද මේ සිදුවීම් කරන එක නවතින්නේ මේ සිදුවීම් කරාම නවතින දරම තියෙනවා එතන කියලා අපි නවත්තන්න. එතකොට ඒ සත්‍යකම නවතින්නේ. එතකොට අර සිතිවිලි එන්නේ අපගේ හිත තුළ ඒ අරමුණ කෙරෙහි විඥානයක් පහළ වෙනවා තමයි. ඒක මේ ඇලි තාක්ෂණය දෙන්නේ. එහෙම විඥානයක් පහළ වුණ නැති අරමුණු කිසිවක් අපගේ සිත තුළ සිටිවි ජනිත කරවීමට සමත් වෙන ආරම්මණයක් වන්නේ නැහැ. එහෙමනම් ඒ විතක්ක රූප විතක්ක, පද විතක්ක, ගන්ධ විතක්ක, රස විතක්ක, පොට්ටබ්බ විතක්ක සහ ධම්ම විතක්ක වශයෙන් දක්වා ඒ සාකාරක වේදගත වූ මේ සංස්කාරයන්ගේ පහළ වීමේ හේතුව වශයෙන් දකින්නට ඕන විඥානයේ කිය. ඇහැට පෙනෙන රූපය ආරම්භ කරගෙන උපසාරිතක් ඇතිවෙන කන දැනෙන ශබ්ද ආරම්භ ශබ්ද විදක් ආදී වශයෙන් සිත විද්‍යාව මේ ආකාරයෙන් මේ සංස්කාරය ක්‍රියාත්මක වන ආකාරය ගැන අවබෝධය මේ අනුස්කාරයෙන් හිතාගත යුතුයි. එතකොට ඔන්න දැන් විඥානයක් ඒ පහළ වූ විඥාණයෙන් දැකපු අරමුණ අපි හඳුනාගත්තා. ඒ හඳුනා ගැනීමට අනුකූලව විචක්ක පහළ කොට සංඥාව සංකාර විඥාන කියන කොටස් තුනක් අපි අපිට දැන් තියෙනවා. තව කියන පළමුවෙන්ම වේදනා. ඒක වේදනාව පහළ වෙනවා. වේදනාව කියන්නේ වේදී පිසිකෝවික වේතස්මා වේදනා කිසිම කියලා දක්වලා පස්සේ විඳින නිසා යකා විඳින්නේ කරනවා. සුඛම්පේදී දුක් සංවේදී දුක් සංවේදී කියලා දුක් සංවේදී සැපේ පොත් අපි විඳිනේ කරනවා. දුක පොත් අපි විඳිනේ කරනවා. සැපෝ දුක නොවන නැතහත් වේදනාව පොත් අපි විඳිනේ කරනවා විඳිනවා. ඒකයි කියන්නේ සැපද සැපදුක් නැදලා කියලා වේදනාව ප්‍රධාන වශයෙන් තුන් ආකාර වෙනවා. මේක කායික වශයෙන් දැනෙන වේදනාවකට අපි වෙනවා. මානසික වශයෙන් දැනෙන වේදනාවකට අපි අත්දකින්න. මේ වේදනාව පස්නා භාවනා වැඩිවීමට මේක අපිට දැනෙන්න ඉතාම අවශ්‍යයි. එතකොට මේ අභිධර්ම පොතේ තවත් එකක් පොතකින් අතවල පෙන්නලා තියෙන කිසිම ප්‍රවචනයක් අපිට නම් ඒක දක්වන්නේ නැහැ. සුඛිතේ දුකින්දේ සෝමනසේ දෝමනසේ උපේක්ෂිතේ. අර කායක දැනෙන වේදනාව දැකේකක් දුක් එකක්. මනස වේදනාව දැකේකක් දුක් එකක්. මනස වේදනාව කියලා පාස්තාකාරයෙන් අභිධර්ම පොතේ වේදනාව දෙකක් තියෙනවා. ඒ පැත්තට මාදිස්සේ බලන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා ආවේ සතරසතිපට්ඨාන සූත්‍රයේදී සත්‍ය සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා මෙයාට අනිත්‍ය කියන්න පුළුවන් කියන්න පුළුවන් මම හිතන්නේ කියලා. ගාම සම්පස්සජා වේදනා විභව සම්පස්සජා වේදනා ආය සම්පස්සජා වේදනා සහ මනෝ සම්පස්සජා වේදනා ඒ කියන්නේ ඇහැට රූපයක් දැක්කාට පසුව මේ රූපය ඇහැට ගැටුණා ගැටීම නිසා විඥානයක් ඇති වෙනවා. සම්පූර්ණ පරිච්ඡේ රූපේ උපජ්ජති චක්ඛුඥානයේ විවිධ ඇහැ රූපේ ගැටීම නිසා චක්ඛුඥානයක් ඇති වෙනවා. ඒ සිදෙනාගේ එකතුවට විඥාන සංගතේ චක්ඛ සම්පස්සෝ කියන්නේ මේ විස්තරකේ වාගමෙන් මතක තියාගන්න මේ දේශනාවේ ඉතිරි දෙක අවශ්‍යයි. එතකොට චක්ඛ සම්පස්සේ කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් ඇතුණා ඒ නිසා විඥානයක් පහළ වුණා එතකොට ඒ රූපයයි ඇහැයි විඥානයයි කියන කොටස් තුන මේකට ගැන අපි කතා කරන්නේ ඊට කියනවා සත්‍ය සම්බන්ධය සෝත සම්පදේන න්‍යායාදී න්‍යාය හිතා ගන්නවා. කන දිනවා, කනට ශබ්ද දෙනවා. ඒ ශබ්දය විලදී නිසා සෝත විඥාණයෙන් වත් කනේ පහළ වෙන විදිය කියන ඔය පොතවල දක්වා ඇති ආකාරයට කනේ පහළ වෙන විදිය. ඒ විචනාවේකට කියන සෝත සම්පත්තිය. එතකොට රාහු සම්පත්තක වේදනා කියන්නේ ඇහැට රූප ගැටීම නිසා රාහු විඥානයේ පහළ වීමෙන් ජනිතය වෙන සක්කු සම්පත්තේ තුලින් ඇති කර දෙනු ලබන වේදනා. ඒක සැප වෙන්නද පුළුවන් දුක් වෙන්නද පුළුවන් නැදහත් වන්නද පුළුවන් සෝතසම්පත්‍ය වේදනා කියන්නේ ඒ වගේම මනස ඇතුළේ ශබ්ද නිසා සෝත විඥානයේ පහළ වීමෙන් ඇතිවෙන සෝත සම්පත්‍යයේ තුලින් මතු කරගෙන සැපෝ දුක් හෝකට හදේ. ඒ අනුසාරයෙන් නාසයට දිවට වේද මනසට එන්නේ සත්තු සම්පත්‍යා වේදනා කියන්නේ මෙයා දන්නවා ඇහැට රෝගයක් ඇති වෙන නිසා සත්‍ය විඥානය ගැටීමෙන් සංඥාවක් ඇතිවෙනවා ඒ සංඥාව තුළින් වේදනාවක් වෙනවා දැන් අපි අර කලින් කියපු උදාහරණය ගත්තොත් ලස්සන කාන්තා ලෝකේ දැකපු ඒ සතුන පුද්ගලයාගේ හිත තුළ ඇතිවන වේදනාව සුඛ වේදනාව ආස්වාදයෙන් දැනෙන්න කරගෙන ලබන වේදනාව සුඛාස්වාදයෙන් ඉපදෙන වේදනාව අර තරහයෙන් පිටේ ඊර්ෂ්‍යාවෙන් බරට වූ ප්‍රාර්ථනාවන් දෙදෙනාම ඒ රූපේ දකින විට ඇයගේ ඇදී ඇයගේ හිතතව ඔය කියන ආස්වාදයේ කියන දෙන වේදනාවක් නෙමෙයි ඇති වෙන්නේ දුක්ඛ වේදනාවක් ඒ රූපේම භාවනාව දියුණු පුද්ගලයාගේ හිත තුළ දකින විට දැනෙන්නේ මැදපත් එකම අරමුණ දුන්සනේ දකුණ දෘෂ්ටි කෝණ තුනට අනුකූලව වේදනා තුනක් දැනිට කර දෙන ධර්මයක් බවට පත් එතකොට ඒ ඇහැ කන නාසය දිව ශරීරයේ කියන පංච ඉන්ද්‍රයන්ට හමුවන අරමුණු තුලින් ඇතිවන වේදනා ඇති කරගන්නේ කවුද? තමා විසින්මයි තමාගේ සිතට අනුකූලවයි හයට දැනෙන වේදනා ස්පර්ශයට අනුව වේදනාවක් ඇති වෙන එක කාටවත් බලකන්න බුදු කෙනෙකුට දුක දෙන විදිහ එකක් ආව ඒක ඇති වෙනවා ඒ මනස දෙතන කාය වේදනා කියන්නේ මානසික වේදනා කියලා මේ වේදනා දෙකට බෙදුවොත් කායික වේදනාව හැබැයි මානසික වේදනා සියයට 100ක්ම පාටේ සිදුවන්නේ තමන්ගේ තියෙන අදහස් ප්‍රඥා විකල්ප වලට අනුකූලව බොහෝ විට දුක් වේදනා ඇතිවන්නේ මනසින් තමන්ගේ තියෙන මෝහකම නිසා අතීතයේ සිදුවීම් අරගෙන ඉතින් දුක් වී දුක් වී මනසින් බැලෙනවා සිදුවෙච්ච දේ සිදු වුණා. ඔබට දැන් කොච්චර වැරදුනත් ඒක වැඩක් නැහැ කියලා යම් කිසි කෙනෙකුට හිතන්නට පුළුවන්. අතීත සිදුවීම් වලට කිසිම දුකක් සිදු වෙන්නේ අර මූලිකම නිසා, දන්නේතිකම නිසා. අතීතේ කවර පාඩුවක් සිදු වුණත්, කවර කෙනෙක් නැති වුණත්, කවර සම්භාවයක් ඇති වුණත් ඒ වාරණය කරගෙන ඊට නිසා කොහොමද දුක් විඳිනවා. තමයි අනාගතයේදී ඇතිවන අරමුණු තව මකට පැමිණිලා නැහැ. මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් මගේ පුතා ගැන බඳින ගැන්නේ මෙහෙම කෙනෙක් වෙන්න පුළුවන් ඒක විශ්වාස ඇති කරගෙන විවිධාකාර අනාගතයේ ඇතිවන වේදනා සමාගයේ නොදැක්කම නිසා තමා විසින් මානසික වේදනා දැනෙනවා. මේ මානසික වේදනා ගැන කියන්නේ ආයත වේදනාව ඇති වෙන එක කිසි කෙනෙකුටවත් බලව කරන්නට බැහැ. එයාට කායික වේදනාව දැනෙනවා. නමුත් කයේ ඇතිවෙන වේදනාව සිත්ක වේදනාවක් බවට පත් කරගන්නේ නැහැ. සිතේ වේදනාවක් බවට පත් කරගන්නේ බුදුවරු රහතන් වහන්සේලා. පදේ කය වේදනාව කයේ පාඩේ පවතින සිතට ඒක බාහිර සිත වේදනාවක් නෙවෙයි. අපි යම් කිසි කායයට දැනෙන වේදනාවක් අරමුණු කරගෙන සිටිනොත් ඒකට වේදනාවක් දැනෙන්නත් වේදනාවක් දෙකක් නෙවෙයි. කායික වේදනාවට අමතරව චේතසික දැක්ක වේදනාව මානසික වේදනාව. අර මානසික වේදනාව පිළිගැනීම අපිට අයින් කරගන්න. මේ මානසික වේදනාව අපි කායේ වේදනාව ඇති කරගත්තොත් දැම්මට පස්සේ කායික වේදනාව තවත් තීව්‍ර වෙනවා. ඒ කියන්නේ තව මේ වැඩි වෙනවා. මේ தත්ත්වයේ තේරුම් ගන්න. ඒ නිසා මේ මානසික දැන සියලුම වේදනා සමාගයේ නොදක්කම නිසා සමාජ ඒ දේවල් ගැන සිතන ආකල්ප මත සමාගයේ ගතිකරපුණු ස්වરૂප තුලින් ඇති කර දෙන ධර්මතා විනා සම්පීර්ණ විරායාසයෙන් නැති වෙන දේවල් තියෙනවා. ඇහැට පෙනෙන රූපේ දැක්කාට පසු අර ඒ විදිහට කෙනෙකුට දුකක් වෙයි කෙනෙකුට සැපක් වෙයි කෙනෙකුට මලහත් වේදනාවක් වෙයි හැදුණා. ඒ ඔක්කොම දැනවත් වේදනාව ඇති කර ගන්න පුළුවන් නම් කිසිම දෙයක්. සාතන මහත්යෙන් නම් කිසිම වේදනාවක් නැහැ දැනීම මාත්‍රයක් නැතිව ඉතින් ඉවරයි. දැක්ක දික්කේ නිත්‍යමත් සම්බයිතාවගේ දැකීම දැකීම මාත්‍රෙම නතර වෙනවා. ඒ කියන්නේ හිතන්න දෙයක් නැහැ. ඒක ඔක්කොම ඉවරයි. අවශ්‍ය නම් ප්‍රතිපදාය කියලා ආද වේදනාවක් වෙයි. අර විමුක්තියකට පත් කරගන්න ඕනේ වෙනවා කතාවක්. එතකොට මේ වේදනාව ඇතිවන හේතුව මේකේ පොත්පුල කියන්නේ දැන් අපි කියුවේ විඥානයක් ඇති වුණාම ඒක අපි හඳුනා ගන්නවා හඳුනා ගැනීම වලට අනුකූලව විවිධ ආකාර විදක් වෙනවා ඒ හඳුනා ගැනීමට අනුකූලවම මානසික වශයෙන් පාදගම වේදනා කියන්නේ කායක දැන වේදනා ස්පර්ශයක් නෙවෙයි කායක මනස ගැන දැක්කෙන දෙයක් නම් සැප දුක් වෙන දෙයක් නම් දුක ඇති මේකත් මේ මනුස්සකදී කියන කතාවක් ගැන දැන් කියනකොට ඔය කතාව නෙවෙයි. ඒ කතාව නෑ කිව්වට තේරෙන්නේ නෑ. මොකද ඒ තරම් භවනා දෙන්නේ නැති. ඒ ජීවුන කෙනෙක් හතර නැති. සෑම වේදනාවක් දැනගවන්නේ සිත තුළ. හයක කෑවෙන මොන පොක්කක්ද ඒකෙන් ඇති වෙන වේදනාව සිත තුළින් ඇති කර දෙන එකක්. ඒක නිසා බයට මොන ස්පර්ශය ඇතුණා මේ අපි මේ දෙයක් කරනකොට මොකක්වත් දෙන්නේ කොහොමද ඊට පුළුවන් කරහපාරක්පත්පත්. ඒකකොට මොකක්වත් නැහැ. මිනිස්සු ලෝකවල දෙන්නේ නැහැ ඒක වෙනම කතාවක්. එතකොට මේ වේදනාව ඇතිවීමට අර සංඥාව හේතු ඔත්තර කියන්නේ ඕකනේ සංඥාවට වේදනාව ඇති කරගන්න කියන්නේ පොත්වල කියන්නේ යම්මේදී සංසන්දාන බුදුහාමුදුරුවෝ කියපු විදිහට පොත්වල ඔය විදිහට අත්පාරා මම ඒක ප්‍රතික්ෂේප බුදුහාමුදුරුවෝ කිව්වා පොතේ දීුණා. බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා පොතේ දීුණා නම් ඒක පිළිගන්නේ මොකද පායෝනික වශයෙන් හස්තිතාවයක් නැති නිසා. මේ පොත්වල දක්වැටි ධර්ම ඒ බුද්ධජානනාමයේ ධර්ම පොත්වලට ඇතුළු වී අටපාඩම් කරගෙන කටපාඩම් කරගෙන ආමුදෝ ආවා. ඒක පසු කරලා වුණා. ඒ අතරතුර වචනයක් එහාට වෙන්න පුළුවන්. ඉතින් ඒකේ කතාවේ යම් වේදේති සංසංජානන කියන කතාවේ ඇත්තක් තියෙනවා. සම්පූර්ණ මොකදනේ? දැන් අර අර අර ප්‍රමාණයට ගත්තොත් ඒ තරුණ කාන්තාව දැකපු අපි තුමේ තරුණ පුද්ගලයා ඒ පුද්ගලයා ඒක හඳුනාගත්තා ලක්ෂණ දෙවිය රූපපාත වෙන්නේ කෙනෙක් ඉති රූපයක් වෙන්නේ කෙනෙක් කියලා ඒකයි සුඛ වේදනාවක් දැනෙන. ඒ සුඛ වේදනාව නිසා අවසව සංඥාය විදිහට වැටෙනවා. ඇත්ත දෙක නිර්මාණය ලැබිය තොල්පත් පාඩේ නාදල් වෙන්නේ මූරණය මොකද්ද යන්නේ ආනමනීය ආදී විවිධ ආකාර සංඥා අතන මේ මෙහෙම මෙතන මේ මේ ආදී වශයෙන් විවිධ ආකාර සංඥා ජනිත වෙනවා අර වේදනාව තුලින් නැවත නැවත යලි යලි සංඥා ඇති කර ගැනීමට ඒක හේතු වෙනවා. ඒ සංඥා තුළින් නැවත නැවත සංකල්පනා එනවා. ඒ සංකල්පනා තුළින් නැවතත් ආපහු කැටි වේදනාව ක්‍රියාවත් මේ ධර්මතාවුණ වේදනා සංඥා සංඛාර කියන ඒ නාම සංදේශ සම්බන්ධය මේ ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ වෙමින් අන්‍යෝන්‍ය උපකාර ලැබමින් ක්‍රියාත්මක වන ධර්මතා තුනක් මේ ධර්මතා තුනම එකක් වශයෙන් නිරසන්නට වේදනාව වෙනම ධර්මයක් සංඥාව තව ධර්මයක් සංස්කාරයේ ඒ දෙකකටවත් අයත් නුඹන සම්පූර්ණ වෙනස් වූ ධර්මතාවයක් විඥාණයට තවත් ගන්නවා. මේ සත්‍යය ඔබට ඒක තේරුම් ගන්න දෙන්නේ හතර මේකට අරගෙන මම කියන අදස්සිය දැක ගන්නට දැක්කගෙන සිටිනා දැක ගන්නට සිටිනා යයි. ඒක මේක පිටකට දකින්නට බෑ. මම වේදනාව විඳිනවා කියන හැඟීමට පස්සේ හැඟීම ඇති කරගන්න. මගේ වේදනාව කියන හැඟීම ඇති කරගන්න. වේදනාව වේදනාව පාඩුවේ ඒ හේතුන් නිසා ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයක් පමණයි. ඒ වේදනාව හැරෙන්න කෙනෙක් නැහැ. වේදනාව ඉදීමමයි මම වේදනාව විඳිනවා කියන්නේ. මේක නිකන් ක්‍රමයක්. මම වේදනාව විඳිනවා. මගේ වේදනාව කියලා කියන්නේ. මේ වගේ අවබෝධය අවශ්‍ය වෙනවා සීමානේ දුකේන්ද සත්‍යය කියන එක නිර නිරුද්ධ කිරීමට මම මගේ කියන හැඟීම සසල කරගන්නවා. ඒක දේශනා නිකන් ආවට ගියාට කරන සෙල්ලම් වැඩනේ මේ විදර්ශනා බලපෑම. යම් කිසි අවබෝධයක් වේ සම්මාදිකේ දිනු කරන ධර්මයේ සංගතයක් දිනු කරන පඤ්චේන්ද්‍රිය වඩාන පඤ්ඤා බලය දාලා දෙදිනු කරන විමර්ශා ඉතිපාදයක් දිනු කරන ඒ තුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැකලා නිවන් අවබෝධ වීම අපේ විපස්සනා භාවනාවේ සිදුවිය යුත්තේ සිදුවන්නේ ඒකයි. නියම විදර්ශනා බලපෑම. ඒ නිසා මේ කාරණා පිළිබඳ මන අවබෝධය පිළිෙන්නට ඕන අපේ සිදුවේ ඒ විදිහට ඒ සංඥාව නිසා වේදනාව දැනෙනවා වේදනාව ඇතිවීම නිසා තව තවත් සංඥා ඇති කර ගැනීමට ඒ වේදනාව හේතු වන්න පුළුවන්. එම නිසා යම් දෙයකදී සංඥා සංඥානාති වෙන කතාවේ හරක සත්‍යතාවයක් තිබෙනවා. ඒක මුලින්ම ඇති වෙන වේදනාවට හේතු වෙනා කියන කතාව නම් උතරම් නිවැරදි කතාවක් තේ පිළිගන්නට අපහසුයි. එතකොට දැන් අපි කියවේ විඥානයේ නිසා සංඥාව විඥානයේ නිසා විතරකය විඥානයේ නිසාම වේදනාව ඇති වෙනවා. ඒ විඥානය පහළ වෙන තැනම වේදනාව නේ. අපි රුධීනදි කළා කියලා අපි උපදේශ ගන්නවා කියන්නේ කල නිින්දකට පස්සෙන් මොන ආරෝණාවක් අපිට කිසිම වේදනාවක් නැහැ. මොකද විඥානයක් නැහැ. ඒක නිසා විඥානයේ තුලින් මේවා ජනිත වෙනවා කියලා කියනවා මමද. මේ මගේ විග්‍රහයක් මේ ඇයට පහක්යෙන් තේරුම් කර දීමට සරල වශයෙන් කියපු දෙයක්. බුදුරජාණන් වහන්සේ වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුනම ඇතිවීමේ එකම හේතුවක් වශයෙන් දක්වන්නේ පස්ස පස්ස ආවේදනා පස්සේ නිසා වේදනාව ඇතිවෙනවා පස්සපත්ත්‍ය සංඥා පස්සේ සංඥා ඇදෙනවා පස්සපත්ත්‍ය සංඛාර උත්පත්ති නිසා චිත්ත සංඛාර කලාවෙන් මේ මම කියපු කතාවයි මේ කියපු කතාවයි අතර කිසිම පරස්පර විරෝධී භාවයක් නැහැ එකම කරුණමයි ඒකයි නමුත් බුදුරජාණන් වහන්සේ කියපු කතාව මම කියපේකට වඩා ගැඹුරුයි. ඒක මේ ඇයි දැන් මම කියන කාරණාවෙත් තියෙන්නේ. මෙයාට කරුණු තේරුම් කර ගැනීමට කලින් අපි සරල වශයෙන් මේ කරුණු ටික ඉදිරිපත් කළේ. මෙයාට මතකද නාමය කියන එක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ කියපු පාඨය පාඨීක වතාවක් කියලා දැන් මෙයාට මතකේ නම් මතකේ කියනවා. හ්ම් මොනවද මේ ධර්ම ගැනීමෙන් ඇති වෙන්නේ මොකද සාධනය කරගෙන තියෙන්නේ කිස්කුවේක ගන්න වගේ ඔක්කොම ගාලා පොළොවට පහළ කරගෙන යන මොනවද අත්‍යවශ්‍යයි ටිකක් ඈතින් යනවා මේ ළඟට යනවා වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදම් මුච්චති නාම වේදනාවේ සංඥාවේ චේතනාමය පස්සය මනසිකාරය මේ කියන ධර්මතාවන් සියල්ලකම නාම කියන වචනය පාවිච්චි කරනවා. ඒතොර වේදනා වේදනා සංදේ සංඥා සංඥා සංදේ ළඟට චේතනා සම්මනසිකාර සංස්කාර සංදේ දැන් අපි පස්සයට බලමු. මේ බුදුහාමුදුරෝ මේ නාම වේදනා සංඥා සංකාරයේදී මේ හේතුව සහ මම කියපු හේතුව එකම දෙයක් කියන එක දෙන්නට කියන්නේ. ඒක පස්සේ ජීවිතේ මෙයාට මේක එකපිටික තමයි වඩා සම්බන්ධව සම්බන්ධාදී වශයෙන් ඇහැකට ඇහැ විතරටම ඇහැට රූපයක් දැක්නාම විඥානය ඇති වෙනවා. ඒක නිසා සම්පත්තිය ඇති වෙනවා. අපි මේ විස්තර කරන්නේ නාම ඊළඟට මේ නාම කියලා කියන්නේ මේක තමයි නාම. සබ්ද වේදනා සංඥා චේතනා පස්ස මනසක. මේ විතර නාමයි. අපි මේ විතර ගන්න කියන්නේ නාම. නාම තමයි අපි විතර. එතකොට ඇහැ නාම ධර්මයක්ද රූප ධර්මයක්ද? ඇහැට පෙනෙන රූප රූප ධර්මයක්ද එහෙම නැත්නම් නාම ධර්මයක්ද? එතකොට ඇහැයි රූපයයි ගැටීම නිසා ධර්මඥානය ඇතිවීමෙන් ධර්ම සම්පස්සේ ඇති වෙනවා. එතන ඒ ධර්ම සම්පස්සේ තුළ නාම රූප කියලා දෙකක් තියෙනවා. ඒකේ රූප ඥාන විතරක් අයින් කරලා අර රූප විතරක් අයින් කරලා මොකද අපි කතා කරන්නේ නාම ගැන මොකද කියන්නේ ඇහැරේ රූපයේ චක්කු විඥානයේ තිදෙනාම නාම රූප දෙකම චක්කු සම්බන්ධ. ඒකේ රූප කොටස ඇහත්යෙන් කළා රූපයෙන් කළා හිතවලු. නාම දෙක තියෙන වචන දෙකක්. චක්කු විඥානයේ කළා. නාම දෙක අනිත් කනයි සද්දයක තියෙන නිසා සෝත විඥානය නැහැ ඒ දෙදාගේක සෝත සම්බන්ධ. කනත් රූපයක්, සද්දත් රූපයක් ඒ දෙකයි කළොත් ඒ සෝත සම්පස්සේ තුල තියෙන නාම ධර්මයේ එකයි විඥානය. තේරුණාද? එතකොට පස්සපච්චය වේදනා පස්සපච්චය සංඥා ආදී වශයෙන් කියපු කතාව සහ මේ විඥානේක්ෂා වේදනා වේදනා විඥානේක්ෂා සංඥා වේදනා විඥානේක්ෂා සංස්කාරය දෙනවා කියලා මාතික වෙච්ච ආයතන. පරමත්වයට සත්‍ය භාවනයට වැඩ මේ බොහෝ දුරට සත්‍යයි. පොඩ්ඩක් කියනවා තමයි කරුණක් දැරගෙන. මනෝස්පස්සේ කියලා කියනවා. ඇහැ රූපයේ කියන නිසා විඥානය දිනකට සත්පස්සේ කියනවා වගේම මනසට යම් කිසි හිතිය හැටි අරමුණක් ධර්මාරම්මණයක් තරමම මනෝ විඥානය ඇති. අනද සබ්දයේ ඇදෙන වෙනම සෝත විඥානය තියෙනවා වගේම මනසට යම් කිසි සිතන්නට පුළුවන් ධර්මයක් අරමුණු වුණාම මනෝ විඥාණය පහළ වෙනවා. ඒ ධර්මතා තුළ නාම රූප කියලා ભેදයක් දක්වන්නේ නැහැ ඔක්කොම නාම. මනසත් මනසට අරමුණ අරමුණු ඒ තුළින් පහළ වෙන විඥාණය ඔක්කොම නාම ධර්ම දෙකේ තනිකර මේ පස්සේ කියන එක තුළ තනිකරම ගැටලා තියෙන්නේ නාම ධර්ම. හරිද? එතකොට පස්ස කියන එක පෙන්නලා ඉඳන් කිසි නාම කියන කතාව සත්‍යයක්. එතකොට ඇහැ රූපය චක්ඥානය ගැටීම නිසා චක්කු සංපස්ය දෙනකොට නාම රූප දෙකක් තියෙනවා. කනට, නාසයට, දිවට, ශරීරයට අදාළයි. මේ මතු පිටින් දර්ශනය වෙන කතාව. يعني මතු පිටින් පිටින් යන ධර්මනේ ධර්මනේ ගැඹුරින් පෙනෙන ධර්මයක් ඔබ තුළ තියෙනවා. ඇහැට රෝගයක් ගැන මා කිව්ව චක්ඥානේ පොත්පත්වල තියෙන අනිත් ඇහැට පහළ වෙන ඒ පහළ වෙන පිටක වචන පාඩක මතකයි. පොත්වල තියෙන විදිහට කණේ පහළ වෙන පිටක රෝගඥානේ කියලා මම ඒ පොත්වල තියෙනවා. එතකොට ඇහැට රූපයක් දැක්නාට පස්සෙ චක්කු විඥානය ඇති වෙන්නේ ඇහැ තුළ නෙවෙයි මනස තුළ. මනස ක්‍රියාත්මක නොවනවා නම් ඇහැට රූප දැක්නාට චක්කු විඥාන පහළවන්නට බෑ. අනත්ත සත්‍ය ඇතුණාට පස්සේ මේ මේ කම්පිරේ තුර කර්මෝරේ තුර මේ සත්‍ය ඇති කර දෙන සිතක් පහළ වෙනා නෙවෙයි. කලින් මහගෙන සිට කියලා අපි කියුවා. ඒ සිට ගන්ධවන්නේ මනෝ මනසේ. මනෝද්වාරය. ඒ වගේ තමයි අනිත් ඉන්දියන. එතකොට මේ ගැටලු ධර්මයක් හිතන කියන්නේ විස්තර කරන්න යන්නේ වෙලාව නිසා ඒ ඔක්කොම ධර්මතා මතුවන්නේ මනස තුළින් ඒක නිසා පස්සේ මනෝධර්මය. මාතර මා නම් ඒක නිසායි බුදුරජාණන් වහන්සේ ස්පස්ත්‍රය කියන එක නාම ධර්මයක් වශයෙන් කතා. අර මාර්ගයේ කතාව ටිකක් ගැඹුරු බලන්න එතකොට ස්පස්ත්‍රය නිසා වේදනාවක් තියෙනවා. ඒ ස්පස්ත්‍රය නිසාම සංඥාවක් තියෙනවා. ඒ ස්පස්ත්‍රය නිසාම චිත්ත විගලායාම චිත්ත සංස්කාර ගැටීමක් සිදු වෙනවා. එතකොට ඔය ස්කන්ධ තුන ওই ආකාරයෙන් හේතු නිසා පහළ වෙන ඵල ටිකක් හේතු ඵල ටිකක් වශයෙන් අපිට තේරෙනවා නම් මම හිතනවා මගේ සිතේදී කියන කතාව හෝ මම හඳුනා ගන්නා මගේ හඳුනා ගැනීම කියන සිතේදී හෝ මම විඳිනවා මගේ දුක් වේදනාව කියන අදහස් සියල්ලම නිෂ්ප්‍රකාශ කරන්නට තියෙනවා සිදු වෙන්නේ ඒ තුන් ටිකක් මත පහළ වෙන රූපණවන නාම ධර්ම ටික ඇති වෙලා නැති වී යාම තමයි. මේ මේ පිළිබඳ ගැඹුරින් විස්තර කරන්න පිළිවෙල. ඒ වුණාට දැන් වේලා නැහැ ආදීතෝපය සමානයි. දැන් මේක නිසා මේ කියපු දෙක මේ ඇත් ප්‍රමාණා කියලා හිතනවා. මේ කරුණු දැනගෙන අපි මේ නාමස්කන්ධයේ විදර්ශනාව ගැන මෙලෙස මේ මේ හේතු නිසා මේ ධර්මතා පහළ වෙනවා මේවා මගේ ධර්ම හෝ මා මගේ ආත්මේ නෙවෙයි කියලා අපි තේරුම් ගන්නට ඕනේ මේසෝ මම නේසෝ මම නේසෝ අමාත්මේ නමේසෝ අත්තාපි දීර්මේ සංජාතරු සම්සම්මප්පඤ්ඤායතකට නේසෝ මම මේවා අත්තම් මගේ නෙවෙයි නේසෝ මම මේවා මම නෙවෙයි මේ සෝවත්තා මේක මගේ ආත්මයක් නෙවෙයි කියලා. ඊව මේකන් ඒ ආකාරයෙන් යථාභූතන් නැත්තේ පැටි සම්මප්පන්නාය මනාවයෙන් දත්තපං දත්ත ඉතේ. එතකොට අපේ සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන අතරමැදට ඒකට අදාළ සම්මාදිට්ඨිය එතකොට අපේ පරපාටි කියන උදාහරණයට පුළුවන් වෙයි සෝවාන් වෙන්නට ඊළඟ මාර්ග බලා ගන්නට පුළුවන් වෙයි අස්මිමානිය බව දුරගන්න හැකියාව ලැබෙනවා මේ නිසා මේ හේතුඵල වශයෙන් මේ ධර්මතා අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක මේ දක්වා ප්‍රකාශ කළේ නාම රූප දෙක ඇතිවීමේ හේතු ඒ සියලුම හේතුන් පිළිබඳ අවබෝධය ඇතිව පැහැදිලිවම පිළියනවා නම් තේරෙනවා නම් අවබෝධය. අපි කියුවට පොත්වල තිබුණාට නෙවෙයි ධර්මයේ ශ්‍රවණය කරලා නෙවෙයි. සමානටම පැහැදිලිව තේරුම් යනවා නම් එන්නේ යනවා නම් අවබෝධය වෙනවා නම් මේ හේතු නිසා තමයි මේ ධර්මයේ වෙන මොකක්වත් මෙතන නැහැ. මෙන්න හේතු මෙන්න පරිච්ඡේදයේ කියලා තේරෙනවා නම් අපිට පච්චේ පරිඥා ඥානය කියන විදර්ශනා ඥානය ඇති වෙනවා. ඒක විස්තර කරන්නේ අපි මේ කියන්නේ හේතුන් දැකීමෙන් විදර්ශනා ඥානය ඇති වෙනවා. ඒක දකිනකොට අපි සම්දේ සත්‍ය දැක්කා. පංචස්කන්ධයේ දුක්ඛ සත්‍ය පංචස්කන්ධය ඇතිවීමේ හේතුව තමයි දුක්ඛ සම්පේක්ෂය. චතුරාර්ය සත්‍ය දැකීමේ තමයි අපි නිවන් අවබෝධ කරන්නේ. එම නිසා අද සිට ධර්මසතිය බලන බන්නේ නැහැ. මේ පැත්ත දෙකක් මේ භාවනා කරන්නේ දෙදේනවා. මේ දැන් කියන ලබන ආකාරය ගන්නවා. භාවනා ජීවිතයයි නැදයි ඔක්කොම. ක්‍රියාත්මක භාවනා දික් කරන්නට පොඩ්ඩක් ආයෝජන වශයෙන් ජීවත් කරන්න. කොහොමද ඒක කරන්නේ? ඔන්න ආනාපාන සතියේ අපි මූලික භාවනා කර්මස්ථාන වශයෙන් ඉගෙනදී ආස්වාද ප්‍රස්වාස අනුමඟලනේ කර්මන්තෝට පිට සමාධිමත් කරනවා. කලින් කළා. කර්ම සමාධිමත් වූ වාට පසුව ඒ අවස්ථා සංස්කාරපහය දකින සිට වෙන් කරමින් නාම රූප වෙන් කරමින් දකින්නට පුරුදුවන්නට ඕනේ. මේවා දැන් මොකක්ද කරන්න තියෙන නිසා මෙයාට කඩ කරනවා වගේ. ඉතාම දේශේ කරන්නත් පුළුවන් වෙන්නට ඕනේ. දැන් නාම රූපත් වෙන් කරාට පසු කවුරුත් දැන් සමාජයේ සිටේ සමාජයක් තියෙනවා නම් ආස්වාස කරන විට ඒ ආස්වාස කියන හේතුවට අනුව එහි ප්‍රතිඵලයක් වශයෙන් සමාගේ කාය කායේ සමාගේ රූප ස්කන්ධය නිරන්තරයෙන් වෙනස් වන ආකාරයේ දෙස සමාධිය උපකාරයෙන් බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ ආස්වාස කරන. ආස්වාදයෙන් සමාන්ම කරලා නාම රූපයෙන් කළා ඒ සමාධිය කියන අපේ ප්‍රඥාව තරමට වැඩ ඒ සමාධියෙන් ප්‍රඥාවෙන් නිතුව ආස්වාද කරන ගමන් ආස්වාදයට අවධානය යොමු නොකර සමාජයේ රූපස්කන්ධයේ රූපකය දේශාවතරණය යොමු කරගෙන බලන්න සිටිනවා. මේ බලාන සිටින විට ආස්වාද කියන එක මුලම් කියන එක වායෝ ධාතුව කියන හේතුව මත අප ශරීරයේ ඇතුළට කරන ලබන වායෝ ධාතුව කියන හේතුව මත අපගේ ශරීරයේ නිරන්තරයෙන්ම වෙනස් වෙදී වෙනස් වෙදී අනිත්‍ය යන ආකාරයේ දකින්න පුළුවන් සමයන් සජාපාදලා ඉදිරිදී යන ආකාරය දකින්න පුළුවන් කායික වශයෙන් සාමාන්‍ය වශයෙන් දෙආකාරයෙන් එකක් දැක්කේ පුළුවන්. පාස්වාද කරන විට ශරීරයේ සිට අවධානය යොමු කරන ආස්වාද ප්‍රසාර වායු දෙක නෙවේ. එහෙම ශරීරයේ සිට අවධානය යොමු කරලා ආස්වාද කරන විට ඒ ශරීරයේ වෙනස් වෙවි වෙනස් වෙවි යන ආකාරය දක්වනවා. ඒකට පාස්වාද ආස්වාද හේතු මත මේ ශරීරයේ ක්‍රියාත්මක වන ආකාරය දකින්න. සත්‍යෝ මහා භූතා හේතු සත්‍යෝ මහා භූතා පත්‍යෝ උපස්කන්ධ සංඥාපනය කරනවා කියලා කියනනේ. සතර මහා භූත හේතුයේ සතර මහා භූත පරිණාමය මේ රූපස්කන්ධේ පැනීමේදී අපි සතර මහා භූත එකක් දකින්න. ඒ මොකද්ද? වායෝ ධාතු. වායෝ ධාතු නිසා ඒ හේතු නිසා අපේ රූපස්කන්ධය විරත්යෙන් වෙනස් වෙන ආකාරය සමාධියේ මට්ටමට ප්‍රඥාවේ මට්ටමට අනුකූල වන පරිදි දකින්නට පුළුවන්. සමාධිය නැත්තම් ප්‍රඥාදී නැත්තම් කරන්න යන දෙපා කරලා බැලලා නැහැ දකින්නට බැහැ. නිකන් පොබොට මේවට දේපල වල කරනවා අපිට ගිහිල්ලා පොතල වල දේපල වල කරනවා වගේ නිකන් අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය දුකයි දුකයි එහෙම දේපල වල මයින්නත් බෑ. අපි අවබෝධ කරගන්න අපි අත්දැකීමට ඕන. ඒක නිසා සමාධිය දියුණු නැත්නම් සමාධිය දියුණු වෙන විදිහට දිගටම වැඩ කරන්න. සමාධිය දියුණු නම් නාම රූප වෙන් කරලා දකින්නට පුළුවන් නම් ඒ සමාධියට සුද්ධ කරන ආස්වාද ප්‍රසආස කරමින් ඒ ආස්වාද ප්‍රසාර දෙක අවධානය යොමුනකොට රූපස්කන්ධය කෙරෙහි අවධානය යොමු කරලා ඒ රූපස්කන්ධය නිරන්තරයෙන් වෙනස් වෙන ආකාරය දෙස දෙස බල බලා සිටින්න ඕනේ බලමින් ඒක අපි ලෝකයක් පරිපය භාගයක් හරි දවස් කීපයක් හරි කරා ඒක අවබෝධ වුණාට පස්සේ සුණාමස්කන්ධය ඊට පස්සේ වේදනාස්කන්ධය ගන්නවා ඒ කියන්නේ ආස්වාද කරන විට දැන් ඉතියේ සමාධියෙන් තියෙන නිසා යම් කිසි වේදනාවක් සමාගයේ සිටට දැනෙනවා කයට දැනෙනවා පාශ්චාත්‍යකරණයට යම් කිසි වේදනාවක් යම් කිසි මේ විඳින ස්වરૂපයක් කයට සමහිතට දැනෙනවා බොහෝ විට පාශ්චාත්‍යකරණයට වඩා සියොම් වඩා හොඳ වේදනාවක් ප්‍රාසාර කරන විට පිළිගන්නේ. කියන්නේ හුස්ම ගන්නකොට වඩා පිළිද කරනකොට කයද දැනෙන ස්වરૂපයේ සිත දැනෙන ස්වરૂපයේ සාන්තයි ප්‍රණීතයි. බොහෝ විට වෙලාන්නේ එතකොට අපි බලන ආස්වාද කරන ආස්වාද කරන දැන් වේදනා සංදේය අපේ යමුන. මේ වේදනාව කිසිේ නම් නිරන්තරයෙන් වෙනස් වෙවි යනවාද කියන දෙස අවධානය යොමු කරනවා. ආශාස කරනවා කය වෙනස් වීම දැකලා තියෙනවා අපිට පේනවා ඉස්පස්ස වේදනාව දැක බලනවා වේදනාව වුණ ආශාස කරනකොට ඒ ආශාස කරන ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් ගන්න සෑම මොහොතක් පාසාම වේදනාවක් වෙනස් වෙවි වෙනස් වෙයි කියන්නේ නිත්‍ය ධර්මයක් නෙවෙයි අනිත්‍යයි කියලා කියනවනේ අපි අත්දකිනවා ප්‍රාර්ථනා කරනකොට අර ආස්වාද කරනකොට දෙන වේදනාව සම්පූර්ණයෙන් හැදෙනවා. ඒ ප්‍රාර්ථනා කරන සෑම මොහොතක් පාසාම වේදනා වෙනස් වෙනවා. මේකත් අත්‍යවශ්‍යයි. ඒකට දින දවසක් හෝ එකක් හෝ පැයක් හෝ තමයි පැහැදිලිව මේක කරලා. ඊට පස්සේ සංඥාව ආස්වාද කරනවා. සමාධිය දෙන ප්‍රඥාව දෙන සමාධි තේරෙනවා දැන් ආස්වාද ප්‍රසවාස මොකද ඒ ආස්වාද කරන අපි හිතනවා දෙතින් මේ ආස්වාද කියලා ඒක තමයි සංඥා ආස්වාද දෙත ආස්වාද ආස්වාද කියලා හිතනකොට අපේ හිතේ අඳුරා ගැනීම නැද්ද ඒක තමයි සංඥා ආස්වාද ආස්වාද කරනවා කියලා අපි හිතනවා ඒ ආස්වාද කරනවා කියලා අපි හඳුනා ගැනීම තමයි අපේ හිතේ තියෙන සංඥා එතකොට මේ රූපේ නිරන්තරයෙන්ම වෙනස් වෙනවා වෙනස් වෙනවා කියලා හිතට නැගීමක් වෙනවා ඒක තමයි සංඥාව. එතකොට වේදනාව නිරන්තරයෙන් වෙනස් වෙනවා වෙනස් වෙනවා මේ ආස්වාද ධර්ම කියලා හැඟීමක් ඒකත් සංඥාව. නිම්නයේ සංඥාවට අවධානය යොමු කරනවා. ඉතින් සංඥාය සංඥාය සම්දේය ඉතින් සංඥායන් සංගමෝ. ඒක තමයි සංඥා මේක සංඥා සම්දේ මේක සංඥා නිරෝධය. අත්සංගමේ නිරුද්ධ වේ. මේ මෙන්න සංඥාව ආස්වාද ආස්වාද ආස්වාද කියලා ගන්නවා. ඒක ඕනේ නම් කය කැදෙන මේ කය වෙනස් වෙනවා වෙනස් වෙනවා මේ ආකාරය ඒකෙන් කියන්නේ මේ ඒ සංඥාව. මේකේ සුඛ වේදනාව හදන මෙන්න වේදනාව කියන සංඥා ආදී වශයෙන් ඒ සංඥාවට අවධානය යොමු කරන සංඥාව ආස්වාද ප්‍රසවාස ගන්නකොට නිරන්තරයෙන් වෙනස් වෙන ආකාරය දකිනවා. ඊළඟට කරන්නේ සංස්කාරය. මේක ටිකක් අපහසු කාරණාවක් ප්‍රඥාව නැති අය කරන්නේ. ප්‍රඥාව දියුණු නැත්නම් කරන්නේ බෑ. අපහසු නෙවෙයි. සංඛාර දකින්නද? ඒක නිසා ප්‍රඥා සම්දේශය අවශ්‍යයි. සංස්කාර නැතිවම තමයි. ආස්වාදවත් නැවිද සමහර නාමයේ නැද අවතොල් ලගාට වදිනකොට කාය විඥානයක් ඇති වෙනවා. ඒ කාය විඥානේ ආස්වාද වදින වදින වාරයක් වාරයක් ගන්න නැති නේද? සාස්වාද කර්මකාරී විඥානය කියන්නේ. ඒ වගේ මේ විදිහට කන සබ්දයක් කරනකොට සෝත විඥානය තියෙනවා. ඒ වගේම කය පුර ආස්වාද ප්‍රාස්වාද පැතිරී යනකොට කාය විඥානය දැනෙනවා. ඒ වගේම නැති මනෝ විඥානය තියෙනවා. මේ සියලුම විඥාන ස්කන්ධය නිරන්තරයෙන් ආස්වාද ප්‍රාස්වාදයට අනුකූලව ඇති වෙමින් නැති වෙමින් යන ආකාරය බලබල ආස්වාදයේ කරනවා. අන්න එහෙම කරනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අත්‍යවික්ෂේ සමාධි කරනවා ආස්වානං භයාවේ සම්මත්තති මහණෙනි සියලු මාර්ගයන් සේකලතෝ අන්තරදාගාමී අනාගාමී ආරක්ෂිත පරහතරන පස්සෙලා ආශ්‍රයන් සේකර ප්‍රහාසින් දෙතිය සමාධි භාවනාවක් කියන කුමක්දේ කතමාත්‍රිකේ සමාන භාවනාසන 6යි සම්මතයි. ඉදිරිපිටේ බිකු පංචසපාදානස්කන්ධේසු විද්‍යාවපස්සී විහෙරති. මේ පංචස්කන්ධයේ ඇදෙමින් නැතිවෙන දෙකට බල බල බල බල වාසය කරන. ඔබ තමයි කරන්නේ. රහත් වීමට සම්බන්ධ යෝගය. ඔබ ආවිද කළ බුදුබලන් වල බුදු ඕදන් වල පිළිදලා